මෙයට අද මා කල්පනා කළා හේමක සූත්‍රයේ අස්වෙන් ධර්ම දේශනාවක් ඉදිරිපත් කිරීමට මේ හැම දිනාටම තේරෙන ආකාරයේ ශ්‍රවණ කරුණු දෙකක් පමණයි අද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. මේ හේමක සූත්‍රයේ තියෙන්නේ සම්මුතේ කාය කන්ද සම්මුතියේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ ගෝසිත සිටුවරයා විසින් ආරාමයක් අදලා පූජා කළා. ගෝසිත ආරාමය කියන්නේ ඒකටයි. ඒ ගෝසිත ආරාමයේ මහතෙරුන් වහන්සේලා 69කට අධික පිරිසක් වැඩ සිටියා. ඒ වගේම ඒ ළඟම සිටුවේ ස්ථානයක කේමක කියලා තවත් ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටියා. මේ කේමක ස්වාමීන් වහන්සේ අසනීපයට පත් වුණා, රෝගාතුර වුණා. ඊට පස්සේ ගෝසිතාරාමයේ හිටපු ඒ රහත් මේ රහත් වෙලා හිටපු අය නෙවෙයි මහතෙරුන් වහන්සේලා පණිවිඩයක් ඇහුවා දැන් සැප දුක් කොහොමද සැප සනීප කොහොමද බලාගෙන ඉන්න කියලා එක්තරා එක්තරා හාමුදුරුවෝ කෙනෙක්. ඔහු ගිහිල්ලා ඒ හේමක කියන ස්වාමීන් වහන්සේගෙන් සැප සනීප විචාර මේ මහාමුදුරුවෝ කියනයි කියලා ඇසුරයි කියලා කිසිම අසුවයක් වෙන්නේ නැහැ. එන්ටෙන්ටම රෝගේ බරපතල වෙනවා, පීඩාව වැඩි වෙනවා කියන අදහස තමයි ප්‍රකාශ කළේ. මේ පාලි පාඨ අපාදක ප්‍රකාශ කරන්නේ නැහැ. මොකද ඒකට ඒවල් කියවට වැඩක් නැති නිසා. එතකොට ඒ හැමඳුරෝ ඔහු ගිහිල්ලා භික්ෂු පිරිසට ප්‍රකාශ කළා මෙන්න මේකයි தත්ත්වය කියලා. භික්ෂු පිරිස ඒ වෙලාවේ අද කාලේ සිටින අය වාගේ නෙවෙයි හැසිරෙන්නේ අද කාලේ නම් එහෙම කළා නම් එහෙම අසවනම් ඒ යනවා බලන්න නැත්තම් බෙහෙත් සංසාදීමට උපස්ථාන කිරීමට උනන් දෙනවා ඒ ආදී කටයුතු කරන්න. නමුත් නැවත පණිවිඩයක් කෙරියා ඒ හේම කාමඳුරන්ගේ විමසන්න ඔබ රූපය ආත්මයක් කියලා ගන්නවද වේදනාව ආත්මයක් මමයි කියලා ගන්නවද සංඥාව මමයි ආත්මයක් කියලා ගන්නවද සංස්කාර මම මගේ ආත්ම වශයෙන් ගන්නවද නැත්නම් විඥාන ස්කන්ධය මම මගේ ආත්මය කියලා මගේ ආත්මය කියලා ඔබ ග්‍රහණය කරනවාද මේක ගිහිල්ලා අහන්නේ. ඉතින් මේ භික්ෂුව නැවත ආපසු ගියා ප්‍රේමක ස්වාමීන් වහන්සේ වැඩ සිටින අසපුවතෝ ස්ථානයට. ඒ ප්‍රශ්න ටික යොමු කළා ප්‍රේමක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. නෑ මම රූපය මම කියලා ගන්නෙත් නැහැ මගේ ආත්මය කියලා ගන්නෙත් නැහැ. වේදනාව මම හෝ මගේ ආත්මය වශයෙන් මම ග්‍රහණය කරන්නේ නැහැ. සංඥාවවත් සංඛාරවත් විඥානවත් ඒ කියපු එක නිස්කන්ධයක්වත් මම කියලා මම හිතන්නේ නැහැ මගේ කියලා හිතන්නේ නැහැ මගේ ආත්මය කියලා මම හිතන්නේ නැහැ මේ කස්සාගෙන ගිහිල්ලා ඒ පණිවිඩ ගෙන ආපෝ වික්ෂුන් වහන්සේ තෙරුන් වහන්සේලා හමුවට ගිහිල්ලා මේ පොත සැලකලා ඒ කියපු කරුණ ඒ ආකාරයෙන්ම එහිදී ඒ වික්ෂුන් වහන්සේලා ඔහු ආපහු එවුවා ප්‍රේමක ස්වාමීන් වහන්සේ හමුවන්ට එහෙනම් ඔබ වහන්සේ රහත් වෙලාද කියලා අහන්න. ඉතින් ඒ හාමුදුරුවෝ ආපහු ආවා ඔබ වහන්සේ රහත් වෙලාද කියලා ඒ හාමුදුරුවෝ අහනවා. මම ආයස්මතනේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ ධර්ම මම හෝ මගේ ආත්මය වශයෙන් ග්‍රහණය නොකළත් එහෙම මම හිතන්නේ නැති වුණා මම රහත් වෙලා නැහැ. ආපහු ගියා උන්වහන්සේ ගිහිල්ලා ප්‍රකාශ කළා ඒ කියපු පිළිතුර. එහෙමනම් ඔබ නැවත යන්න. ගිහිල්ලා මේ ප්‍රශ්නේ අහන්න. ඒ කේම කහඳුකේවා මේ ආත්ම වශයෙන් මම ග්‍රහණය නොකළත් මම කියන හැඟීම මගේ සිත තුළ තියෙනවා. මම වෙමි කියන අදහස මගේ හිත තුළ තියෙනවා. මම වෙන්නේ කියන එකට පාලියෙන් කියන්නේ අස්මිමානය කිය. අස්මිමානය මගේ සිත තුළ පවතිනවා. මේ කතාවත් ඒ වෙලාවෙන් ප්‍රකාශ කරනවා. ඉතින් තෙරුන් වහන්සේලා ප්‍රකාශ කළා එහෙමනම් ඔබ ගිහිල්ලා අහන්න රූපස්කන්ධය තුලද ওই මම වෙමි කියන අස්මිමානය පවතින්නේ රූපයෙන් පැහැරවද ඒක පවතියි වේදනාස්කන්ධය තුලද මේ අස්මිමානය පවතින්නේ නැත්නම් වේදනාස්කන්ධයෙන් බැහැර අන් දෙයක්ද අස්මිමානය සංඥාස්කන්ධය තුලද මේ පවතින්නේ නැත්නම් ඒන් බැහැරව පවත්නා දෙයක්ද ඔය මම වෙමි කියන හැඟීම සංස්කාර ස්කන්ධය තුලද ඒ පවතින්නේ එහෙම නැත්නම් ඒන් බැහැර දෙයක්ද මාස්මිමානේ නැත්නම් අස්මිමානේ පවතින්නේ විඥාන ස්කන්ධය තුලද එහෙම නැත්නම් විඥාන ස්කන්ධයෙන් බැහැර දෙයක්ද ඒක මේක ගිහිල්ලා වේවසගෙන ඉන්නේ ඉතින් මේ පණිවිඩයේ ගෙනෙන ඒ වික්ෂෝන් වහන්සේ නැවත කේම කාමුදුරංගාවට ඇවිල්ලා ඒ ප්‍රශ්න දෙවල ඉදිරිපත් කළා දැන් මේ අසනීපෙන් රෝගාතුරව මේ හාමුදුරුවෝ සිටින්නේ කෙසේ වෙතත් ඔහු ප්‍රකාශ කළා දැන් ওই විදිහට එහාට යන්නයි මෙහාට යන්නයි මෙතන පණිවිඩ එතන ගෙනියන්නයි එතන පණිවිඩ මෙතන ගෙනියන්නයි යෝකමහා කරදරයක් ඒක නිසා ගිලන් වුණත් අසරේ වුණත් නොහැකි දුබලතාවයේ තිබුණත් මමම එන්න ඊට පස්සේ උන්වහන්සේ තෙරුන් වහන්සේලා වැඩම සැදෙන ස්ථානයේ ප්‍රකාශ කළා මේ ඔක්කොම සූත්‍රයේ තියෙන කරුණු අපි ඉදිරිපත් කළා ඊට පස්සේ දෙනුන් වහන්සේලා සමග පිරිසන්ත කතාවක පළමුවෙන් යෙදුණා සෝ දුක්ඛ ආදී විමසුවා ඊට පස්ව අර කලින් තිබු ප්‍රශ්න ටිකම නැවත ඔබව රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ මේක එක ස්කන්ධයක් මම හෝ මගේ ආත්මය වශයෙන් ගන්නවත් නැහැ මම මෙහෙම ගන්නෑ මම මගේ එහෙම අදහසක් නැහැ එහෙනම් ඔබ රහත් වෙලාද නැහැ මම රහත් වෙලත් නැහැ නමුත් රූපේ මම හෝ මගේ ආත්මය කියලා ගන්නෑ වේදනාව මමගේ ආත්මය කියලා ගන්නෑ සංඥා සංඛාර විඥාන කියන සසස්කන්ධ දෙකක්වත් මම හෝ මගේ ආත්මය කියලා ග්‍රහණය කරන්නේ එසේ වුවත් එවත්නි මගේ සිත තුළ තියෙනවා මම වෙන්නේ කියන හැඟීම. ඒදී නැවතත් අර ප්‍රශ්නය ඇසුවා එහෙමනම් මේ මම වෙන්නේ කියන අභිමානයේ පවතින රූපයේ තුලද රූපයෙන් බැහැරවද ඒක පවතින්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන සිසු එක එක ස්කන්ධයක් තුළ දෙයක පවතින්නේ නැත්නම් ඒ ස්කන්ධයන්ගෙන් බැහැර වූ අන්දයක්ද මේ අස්මිමානය නැත්නම් මම වෙමි කියන අදහස මේදී තෙරුන් වහන්සේලා 69ක් මේ සාකච්ඡාවට සහභාගී වූ බවයි පොතේ සඳහන් වන්නේ සූත්‍රයේ සඳහන් වන්නේ හේමක හම්බුව ප්‍රකාශ කරනවා ඔබ වහන්සේලාට මම උපමාවක් කියන්නම්. ඒ උපමාවට අනුකූල වන ආකාරයේ සිතලා මට පිළිතුරක් දෙන්න. මලක සුවඳක් තියෙනවා. සුවඳ තියෙන මලක්. යම් කෙනෙක් කියනවා නම් මේ සුවඳ තියෙන්නේ මලේ පාටය කියලා ඒක හරිද? වැරදි. යම් කෙනෙක් මේ මලේ පෙතිවල මුද්දු මොලොක් භාවයන් තුළ ඒ සුවඳ දෙනවා කිව්වොත් ඒක නිවැරදිද? ඒකත් හරි නෑ. එහෙනම් මලේ කොකුවේ නටුවේ ඒ වගේ තැන්වල තියෙනවා කිව්වොත් සුවඳ ඒක හරිද? ඒකත් වැරදි. එහෙනම් මලේ ওই වේණු කොටස් එහෙම සම්පූර්ණයෙන් අයින් කරලා එක එක වේණු කොටසක් ගත්තොත් නැත්තම් කෙමිය කියන කොටස ගත්තොත් මේවද සුවඳ තියෙන්නේ. නෑ එහෙම කියන්නට බෑ. එරුම් ආශ්‍රය ප්‍රකාශ කළා. එහෙනම් කොහොම කිව්වොත්ද මලේ සුවඳ තියෙනවා කියලා ඔබ වහන්සේලා ප්‍රකාශ කරන්නේ. මේ ඔක්කොම එකතු වුණාට පස්සේ මලේ සුවඳ කියලා කියන්නේ. අන්න ඒ වගේම වැටනි මම රූපය මම මගේ ආත්මය කියලා ගත්තෙත් නැහැ ගන්නෙත් නැහැ. වේදනා සංඥා සංඛාර විඥාන සසුනාමස්කන්ධ ඒ හතරම එක එකක්වත් මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා මම ග්‍රහණය කරන්නේ නැහැ. නමුත් මේ ඔක්කොම තුල මම වෙන්නේ කියන හැඟීම පවතිනවා. එතකොට අන්හන්සේක ප්‍රකාශ කරනකොට දෙරුන්හන්සේලා සමහර විමසන්න ඇති ඒක නම් සූත්‍රයේ සඳහන් වෙලා නැහැ මා එකතු කරන එකක් නේ එහෙමනම් මේ මම වෙන්නේ කියන අදහස නැති කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ විමසන්න ඇති කොසේ උසස් පිළිතුර විතරයි සූත්‍රයේ දැක්වෙන්නේ. ඉතින් මේ මම වෙන්නේ කියන අදහස නැති කරන්න නම් ඇවැත්නි මේ එක එක ස්කන්ධයන්ගේ සමුදේ දකින්න ඕන. රූපේ සමුදේ, වේදනාවේ සමුදේ, සංඥාවේ සමුදේ, සංඛාර සමුදේ සහ විඥාන සමුදේ. මේ එක එක ස්කන්ධයන්ගේ කය සහ වය ඇතිවීම සහ නැතිවීම දකින්න ඕන. රූපේ ඇතිවීම නැතිවීම වේදනාවේ ඇතිවීම නැතිවීම සංඥාවේ සංඛාර විඥාන ඒ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දකින්නට ඕන. එහෙම කියලා කේම ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඇඳුමක් සෝදන්නට රජකෙනෙකුට යම් කිසි කෙනෙක් ඇඳුමක් දෙනවා. දැන් කාලේ හිටින්න ඩෝබි කෙනෙක් කියමු ලොන්ඩරි එකට කියමු. ඒ ලොන්ඩරි එකට දුන්නාට පස්සේ ඒගොල්ලෝ නොයෙක් ආකාරයෙන් මේ සෙල්ල සෝදලා මැදලා දෙනවා. කිලිටි මොකක්වත් නැහැ. නමුත් ඒ ලොන්ඩරේ දුගද ඒ රෙදි වල පවතිනවා. ඒක නිසා ඒ රෙදි මැදලා දෙනාපු පොඩ්ඩලයා ඒ දුගල සයින් කරන්න ඕන නම් සුවඳවත් තැනක පෙට්ටියේ කාගේ අල්මාරියේ කාගේ ඒක සුවඳ ගන්න දෙයක් තැනක ඒක තියෙනවා. එතකොට ඒ අනුසහගත වශයෙන් පවතින ඒ දුකට නැති යනවා සේම වශයෙන් පවතින ඒ දුකට. ඒ වගේම මේ අනාගාමී කෙනෙක් තුල වුවත් රූපය, වේදනාව, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පහම මම නොවන බව, මගේ නොවන බව, මගේ ආත්ම නොවන බව ගැන පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා දෙනවා. ලැබෙනවා. ඒ වගේම මේ අය සමහරට භාවනාවෙන් අත්දැකේ නැත්නම් කවදාවත් මේ මාර්ගඵල ලබන්නට බෑ අත්දැකලා තියෙනවා. එතකොට අර අනුසහගතිකා සියුම් වශයෙන් තියෙන පෙද්දක් සෝදන්නට දීපු ලොන්ඩරේ දුන්නට පස්සුව ඒ එන ලොන්ඩරේ තියෙන දුබඳ ස්වરૂපය නැති කරන්නට කටයුතු කරන්නාසේ මේ පංචස්කන්ධය තුල පවත්නා වූ වස්මිමානයේ දුරු කිරීම සඳහා රූපේ සමුදය දකින්න වේදනාවේ සමුදය දැකිය යුතුයි සංඥාවේ සමුදය දැකිය යුතුයි සංඛාරවල සමුදයක් විඥානවල සමුදයක් දැකීසේ එලෙසින්ම රූපේ කය වය ඇතිවීම නැතිවීම දැකිය යුතු වනෝ වේදනාවේ කය වය සංඥාවේ කය වය දැකිය යුතුයි සංස්කාර විඥාන කියන ඒකේ අනිත් ස්කන්ධ ධර්මයන්ගේ කය සහ වය ඇතිවීම සහ නැතිවීම මනවින් පත්‍යස්ස අවබෝධ කරගත යුතුයි මේ විදිහට කේමක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා මෙච්චරයි සූත්‍රයේ තියෙන්නේ. ඒ සූත්‍රයේ මේ විදිහට කරුණු කියන විට සූත්‍රයේ දැක්කෙන අවසාන වශයෙන් මේ දේශනාව ඉදිරිපත් කරපු කේමක හාමුදුරුවෝ දේශනාව අසා සිටපු 60 දෙනෙක් මහතෙරුන් වහන්සේලාත් ඔක්කොම එකවර රහත් වුණා එක. ඒ කියන්නේ දේශනා කරන අයත් අසන අයත් දෙගොල්ලම රහත් භාවයට පත් වූ අවස්ථාවක් දැක්කෙන සූත්‍රයක් තමයි කේමක සූත්‍රය. සූත්‍ර පිටකයේ වෙනස් සූත්‍රයකට සූත්‍රයකදී අපට ඒ කරුණ හමුවෙලා නැහැ. ඒ කියන්නේ දේශනා කරන කෙනා අසන අය දෙගොල්ලම එකම මාර්ගඵලයකට සිදුපත් කර ගැනීම. පහත් බලය මේ උතුම් උතුම්ම සත්‍යයක්. මේදී මේ කරුණ එදා කේමක ස්වාමීන් වහන්සේ විස්තර වශයෙන් ඉදිරිපත් කරන්නට ඇති. නමුත් මේ සූත්‍ර පිටකේ ඕ වෙනත් ධර්ම කරුණු අන්තර්ගත කොටක තියෙන්නේ මාත්‍රිකා පාඩ පමණයි. ඒ මාත්‍රිකා පාඩ කටපාඩම් කරගෙන හිටියත් ඒව කියන්නට පුළුවන්කම තිබුණා. කෙනෙකුට ඒ තුලින් මාර්ගඵලයන් ලබන්නට මෙතන රහත් භාවයේ ඉලක්ක කරමින් ඉදිරිපත් කරන යුතු දේශනාවකුයි ප්‍රායෝගික වශයෙන් ඉදිරිපත් කරනවා නම් ඉදිරිපත් කරන සිදුවන. කොහොමද මේ විදිහට කටයුතු කිරීම තුළින් අස්මිමානය දුරු කරගත හැකිවන්නේ දුරු වන්නේ කොහොමද කියන එක ප්‍රත්‍යක්ෂ හදවතකින් දැකලා ඒ කරුණයි ප්‍රායෝගික වශයෙන් බණක් කියනවා නම් කිය යුතුයි. ඒකට එවැනි කරුණු අපි දැන් ඉදිරිපත් කරන්නේ නැහැ. ඉදිරිපත් කරන්න තියෙන හේතු රාශියක් තියෙන නිසා. කලින් අපි මේ ගේමක සූත්‍රය පිළිබඳ දේශනාවක් ඉදිරිපත් කළා ওই කරුණු සහිතව. නමුත් මේ සූත්‍රය අපිට හොයාගන්නද නැහැ. අන්තර්ජාලයේ සූත්‍රය නෑ. ඒක දැන් කියන එකෙන් කිසිම වැඩක් නැහැ. මොකද ඒවා කියන එකෙන් වෙන්නේ අයහපතක් යහපතට වැඩිය අයහපතක්. මේ මම උපමාවක් කියන්නම්. අපි හිතමු 10 වෙනි වසරේ 11 වෙනි කුල යරි වසරේක විභාගයක් තියෙනවා ආන්දේ විභාගයට යනවා ළමයි. මේ ගුරුතුමාට ලැබෙනවා ප්‍රශ්න පත්‍රයේ කොයි ආකාරයෙන් හරි. මොහු කරන වැඩේ ළමයෙකුට උගන්වනවා මෙන්න මේ ප්‍රශ්න ටික ලැබෙනවා මෙන්න මේ උත්තර ටික මේකයි. ඔබ මේ ටික මතක තියාගන්න මතක තියාගෙන ගිහිල්ලා දියන් මේ මනුස්සයා ඒ විදිහට දිනන ලකුණු 100න් 100 මාර්ගන හරි විශිෂ්ට සාමාර්ථය ලැබෙනවා නමුත් අවුරුද්දක් පුරා පන්ති අවුරුද්දක් ඊට වැඩි කාලයක් ඕ පන්තියේ ඒක පිළිබඳව මැනවින් හදාරලා ඒ ප්‍රශ්න පත්‍රය ගැන කිසිම හැඟීමක් නැතුව විභාගයට ගිහිල්ලා ඒ විභාගයට උත්තර දීලා පාස් වෙන ළමයා සාමාන්‍ය සමාර්ථාමත්යක් ලැබුවත් මම අගය කරන්නේ සාමාන්‍ය සමාර්ථය. අර විශේෂ සාමාර්ථයේ ගත්තේ කටපාඩම් කරලා දීපු එකක් ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීම තුළින් අපි කරපු දේශනාවල මේ දක්වා තිබුණේ ওই ලুকু අනුපාඩු. මිනිස්සු ඒක නිසා වරදවා තේරුම් ගත්තා. අදත් තේරුම් ගන්නවා. ඒ කියපු ආකාරයෙන් ප්‍රශ්න පත්‍රයට උත්තරේ තියෙන්නේ. ඒ පාඩේ ආකාරයෙන් කටයුතු කරාම යම්කිසි අත්දැකීමක් ලැබෙනවා. නැතුව නෙවෙයි. ලබන්න පුළුවන් අය ලැබෙනවා. ලැබපු අයත් ඉන්නවා ඉදිරියටත් ලබාවි. නමුත් ඒ පිළිබඳ පසුබිම ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒවා පිළිබඳ ප්‍රායෝගික වශයෙන් එහායි දක්නේ මතුවන්නේ කොහොමද කියන හැඟීම ගැන කිසිම අවබෝධයක් නැහැ. මේ අවබෝධ නැති අය මේ ධර්මයේ අහලා තමන් සියල්ලම දන්නවා කියලා සිතාගෙන සිටිනවා. තමන්ට මේවා තේරෙනවා කියලා සිතාගෙන ඉන්නවා. ඒක සම්පූර්ණයෙන්ම මුලාවක් සම්පූර්ණයෙන්ම වරදක්. පච්චත්තම් වේතබ්බෝ විඤ්ඤෝහි තමාගේ ප්‍රඥාවෙන් තමා විසින්ම දතේත ධර්ම. අන් අයගේ ප්‍රායෝගික අත්දැකීමක් මත කියලා කටපාඩම් කරලා පොඩි ළමින්ට කිරිපෝනෝ වගේ පෝලා. සුළු අත්දැකීමක් ලැබපුවම පැවැටෙන පිරිසිදු නිසා ඉදිමෙන පිරිස් සිටින නිසා අප එවැනි දේශනා ඉදිරිපත් කිරීමට මැල්ුණා ඒ දුර අපේ දුර්වලතාවයේ අපි ආකාරයෙන් දේශනා ඉදිරිපත් කිරීමේ ඇති වරද අපිට තේරෙනවා ඒක නිසායි දැන් එවැනි දේශනා ඉදිරිපත් කරන්නේ නැත්තේ විශේෂයෙන්ම මේ මේ ධර්මයේ ඉදිරිපත් කරනවා නම් ඉදිරිපත් කරන්න සිදුවන්නේ පහත් ඵලයේ ලැබෙන ආයෝගික වශයෙන් පහත් ඵලයේ ලැබෙන ආකාරයෙන් ඉදිරිපත් කළ යුතු ධර්ම කරුණු අන්තර්ගත වනසේ. එහෙම කියීමේ කිසිම පළක් නැති බව මේ අයට දැන් තේරෙනවා ඇති. ඒක නිසා තරමතරට හරි මේ අය මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන එකේ සමුදේ දකින්න උත්සාහ ගන්න. දැන් රූපේ සමුදේ කියනකොට බුදුරජාණන් වහන්සේ දක්වනවා නාම රූප නිසා එතන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආත්මං ආදි වශයෙන් කියන දෙපටිච්ච සම්පාද ධර්මයන්ගේ මිත්‍රේ දැක්වෙන විට <coughs> රූප සහ නාම සංදේ සම්දේ දක්වා තිබෙනවා. තවත් වෙනස් අවස්ථාවලදී රූප සමුදේ වේදනා සමුදේ සංඥා සමුදේ සංකාර සමුදේ සා විඥාන සමුදේ ගැන කරුණු දීපත් කරලා තියෙනවා මේ කරුණු කියනකොට බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ තමන් මේ ගැන ලොකු අවබෝධයක් ලබාගෙන තිබෙනයි කියලා බුදුරජාණන් වහන්සේ කියපු වචනවල මතක සටහනක් ලබා ගැනීම තුළින් නැත්නම් දේශනයක් අහලා ඒ කරුණ Tamanට මතක තියෙන නිසාම මම මේ කරුණ දැනගෙන අවබෝධ කරගෙන ඉන්නවයි කියලා රැවටෙන එක මහා මුලාවක් පොඩි මුලාවක් නෙවෙයි. ඒ මුලාව තමයි අයින් කරගatiya යුතු. නැත්නම් ඉදිරියට කිසිම ධර්ම ඥානයක් නැහැ. දැන් අපි ඔය කරපු දේශනා එකක්වත් කොහෙවත් පොතපතක තියෙන දෙයක්වත් කෙනෙකුෙන් උපුටාගත්තු දෙයක් නෙවන් නෙවෙයි හදවත තුළින් මතුවෙච්ච දේ. ඒවා කිව්වේ කොහොමද කියලාවත් දන්නේ නැති අය සමහර විට බලන්නේ වැරදි දෘෂ්ටි කෝණයකින්. ඒ වැරදි දෘෂ්ටි කෝණයකින් බලන අය මහා විශාල පාපයක් කරගන්නවා පමණක් නෙවෙයි. ප්‍රපාතයකට පරිහානියකට පත්වන සත්‍යයට පත්වන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඒක නිසා මේ පංචස්කන්ධයේ සම්බේ තමා තේරුම් ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ කියපු වචන ටික තේරුම් ගියාට මතක තිබුණාට තමා පංචස්කන්ධයේ සම්බේ දැක්කා කියලා හිතන්නත් එපා. දන්නවා කියලා හිතන්නත් එපා. පත්‍යස්ස තමා අත්දැකලා තියෙනවා කියලා හිතන්නත් එපා. දැන් බුදුරජාණන් වහන්සේ වේදනා සම්බේ ගැන කියනකොට පස්ස සම්බය වේදනා සම්බයෝ කියලා ප්‍රකාශ කරනවා. නැත්තම් පස්සපච්චා වේදනා සම්බයෝ වේදනා කියලා. පස්සපච්චා වේදනා කියලා. ඉතින් ස්පර්ශය නිසා වේදනාව ජනිත වෙනවා කියන එකයි අදහස. හිතන්නට එපා මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවකට වදාරලා තියෙන්නේ. මේ වේදනාව ඇති මේ ඔක්කොම හේතු එතන දක්වලා තියෙනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙම දක්වන්නේ නැහැ. ප්‍රධාන කරුණු දක්වන්නේ දැන් පටිච්චසමුපාද ධර්මයන්ගේ තියෙන වේදනාපච්චය, තණ්හා ආදි වශයෙන් පස්සපච්චය වේදනා ආදි වශයෙන්. ඒකට අදාළ ඒ වේදනාව ඇති වෙන සෑම කරුණක්ම බුදුරජාණන් වහන්සේ දක්වලා නැහැ. අපේ අවබෝධයෙන් සමාගයේ ප්‍රත්‍යක්ෂ හැඟීමෙන් සතේතු වෙනවා අවබෝධ කරගත වෙනවා Tamanට පේන්නට ඕනේ මෙන්න මේ නිසා වේදනාව ඇතිවන්නේ කියලා. එහෙම තේනකොට තමයි වේදනාව අනාත්මයි කියලා Tamanට තේරෙන්නේ. නිකම් මතු පිටේ සංඥාවක් කලවා ගැනීමක් නෙවෙයි. කියන එකක් මතක තබා ගැනීමක් නෙවෙයි මේ ඇගේ මේ වරද තියෙනවා. ඒ වරද හදාගත යුතුයි. එහෙම නැත්නම් ධර්මයේ ගැඹුරට යන්න බෑ. ධර්මයේ ගැඹුරින් දකින්නට බෑ. Tamanට ධර්ම කාරණාව ඉදිරිපත් කරන්නට බෑ. අපි අප ළඟට ඇවිල්ලා වාද විවාද කරපු අය සිටිනවා. ඔබ වහන්සේ කොහොමද උපදේශ දෙන්නේ? අපිටත් උපදේශ දෙන්න පුළුවන්. එහෙමනම් කියකෝ අය හිටියා. ඉන්නවා. ඒ අයට පුළුවන් නම් ඒක ධර්ම කාරණාවක් අරගෙන ඉදී එවැනි දේශනාවක් ඉදිරිපත් කරන්නට කියලා. පුළුවන් වෙයිද කියලා කල්පනා කරලා බලන්න. ඒක නිසා තමන්ම අවබෝධ කරගත යුතු ධර්ම. තමාම පච්චත්තම් වේතබ්බෝ විඤ්ඤෝතේ තමාගේම ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අවබෝධ කරගත යුතු ධර්ම. තමාම අවබෝධ කරගන්න බලන්න. එහෙම බලනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මූලික ඒ સિદ્ધාන්තමේ කරුණු පාදක කරගැනීම ඉතාමත් උචිතයි. ඒක හරියටම හරියි. මොකද හේතුව දැන් වේදනාව ඇතිවීමේ හේතු වශයෙන් ස්පර්ශයක් ඇති වෙන්නට මොන නැත්නම් ස්පර්ශය නැත්නම් වේදනාවක් ජනිතවන්නේ නැහැ. නමුත් මෙයකින් අපි අහුවොත් ප්‍රශ්නයක් දෙකක්. අපි හිතමු නින්දට ගියේ පත්ගලේ කන තියෙනවා ශබ්දයක් ගිහිල්ලා වැදිනවා ශබ්ද කවුරු හරි කතා කරන එක. කනේ ශබ්දේ ගිහිල්ලා ස්පර්ශ වෙනවා. නමුත් උඩ ඇහෙනවද? නින්දට පත් වෙච්ච පුද්ගලෙක් කයට ස්පර්ශයක් දැනෙනවා මඳුරෙක් කැවිලා කරනවා කියලා උදාහරණයක් ගන්න. ඔහුට ඒ දැනීමක් ඇති වෙනවද? ඒ පස්සේ දැන් අපි හිතමු මෙයා දැන් පාරේ යනවා මේ පාරේ දෙපැත්තේ මුංජි ගල් කැට දකිනවා පොඩි ගස් දකිනවා නැත්නම් එහාට එහාට එහාට යනට යන අඳුරන්නේ නැති මිනිස්සු දකිනවා ඇහැ තිබුණා රූපෙ පෙන්වන චක්ක විඥාන ඇති වුණා චක්ක සම්පස්සේ ජනිත වුණා නමුත් මේ ඇයිද වේදනාවක් දැනිතුනායි කියලා හිතන්නත් පුළුවන්. ওই පාරේ දකින්න ගල් කැටයක් ගල් කැටයක් ගානේ දකින්න දකින්න විට පස්සේ ඇති වෙනවා. වේදනාවක් ඇති වෙනවා කියලා හිතන්න පුළුවන්. නැත්තම් හිතන්න රහතන් වහන්සේ කෙනෙකුත් දකිනවා ඊටාම ලස්සන රූපයක් උදාහරණයකට ගමු. නැත්තම් කැතම රූපයක්. ඒ රූපය දැක්කට පස්සේ කැතම රූපය දැකලා දුක් වේදනාවක් හරි ලස්සනම රූපය දැකලා සුඛ වේදනාවක් හරි රහතන් වහන්සේ කෙනෙකුට ලැබෙනවා. පස්සේ තිබුණා. මම මේ කරුණු කීවේ හොවා දැක්වීමක් සඳහා නෙවෙයි. තමාගේ අවබෝධයෙන් දතේක ධර්ම තමාම දතේක කියන කරුණ පැහැදිලි කර දීම සඳහා ඒක අනිවාර්යයෙන්ම කළ යුත්තක්. සංඥා සමුදයත් එහෙමයි බුදුරජාණන් වහන්සේ දක්වන පස්ස සමුදය සංඥා සමුදය ස්පර්ශය නිසා සංඥා ඇතිවන්නේ කියලා. දැන් අර කලින් කියපු උදාහරණෙම කියමු. දැන් පස්සේ නිසා සංඥාවක් ඇති වෙනවා. චක්කු සම්පස්සේ කියන්නේ ඇහැට පෙනෙන රූපයක් දැක්කාට පස්සේ චක්කු විඥානය ඇතිවීමත් ඒ නිසා ඇති වෙන චක්කු සම්පස්සයන් නිසා ආ චක්කු සම්පස්සලා වේදනාවක් එයා චක්කු සම්පස්ස රූප සංඥාවක් දැනිට දැන් කල්පනා කරන්න දැන් ප්‍රිය රූපය ඊටම අප්‍රිය රූපය දෙකම දකින්න රහතන් වහන්සේ කෙනෙකුත් දකින්නවා කියලා හිතන්නේ මෙයා ලස්සන කෙනෙක් කියලා හිතනවාද මෙයා ගෑණියෙක් කියලා හිතනවාද මෙයා පිරිමියෙක් කියලා හිතනවාද මෙයා කැත කෙනෙක් කියලා හිතනවාද මගේ හතුරෙක් කියලා හිතනවාද මිතුරෙක් කියලා හිතනවාද ධර්ම කාරණා ධර්ම කාරණා වශයෙන් ඉදිරිපත් කිරීම වෙන දෙයක්. නමුත් ගැටීමක් නැහැ. ඒ ධර්ම කාරණා ඉදිරිපත් කරන්නේ ඒ අයගේ සිත සදා දීම. ඒ අයගේ සිතේ දියුණුව ඒ අයටම ලබා දීමේ පරමාර්ථය. බොහෝ දේකට ඒවා තේරුම් ගන්නට බෑ. අපි කියන්නේ ඇයි කියලා. එතකොට ඒ පස්සේ තිබුණත් සංඥා දන්ත වෙන්නේ නැහැ. කියන්නේ පස්ස සමුදය සංඥා සමුදයෝගේ. ඉතින් පස්සේ නිසා සංඥාව ඇති වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා තමයි. දේශනා කළාට අප තේරුම් ගත යුතුයි ප්‍රායෝගික වශයෙන්ම සංඥාව ඇතිවීමට පස්සෙත් එක හේතුවක් ප්‍රධාන හේතුවක්. නමුත් මොනමන හේතු මතද මොනමන කාරණා මතද මේ සංඥාව දැනිටවන්නේ කියලා. එතකොට ඒ තමා දැක්කා වන්නේ සංඥා සමුදය. සංඛාර සමුදය දකින්න විටත් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ පස්ස සම්භයා සංඛාර සම්භයෝ කියලා. මම ඉස්සර දේශනාවේදී කළා මේ දේශනාව වැරදි. පස්ස සම්භයා සංඥා සම්භයෝ කියන්නේ. ඊට පස්සේ එතන ඉදිරිපත් කළ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ නිවැරදි ආකාරයෙන් කරපු වෙන දේශනාවකට වෙන කරුණුත් ඉදිරිපත් කළා. මේ ශ්‍රදේව වෘත් දෙන්නේ බුදුරජාණන් වහන්සේ කිසිම ගෞරවයක් නැතුව බණ කියන්නේ ශ්‍රද්ධාවක් නැතුව බණ කියන්නේ ඕලුව නරක් කියලා බණ කියන්නේ ඕගෙනි විවේචන වලට බඳුන් වන්නට සිදු වුණා එවැනි පාළුවගේ ධර්මකම් ඉදිරිපත් කිරීම නිසා. ඒ නිසා තමන්ගේම අවබෝධයෙන් ඉදිරිපත් කර දකිනවනම් සංස්කාර සිටී ධර්ම රූප සංචේතන ආදී සංචේතන ධර්ම පහළ වීමට හේතුපාදක වන්නේ පස්සේ විතරක්ද? එන වෙන මොන මොන හේතුද තියෙන්නේ කියලා තමම අත්දකින්න බලන්න. දැන් මේ සූත්‍රයේම කියන කරුණ ටික අනුව ඒ කියන්නේ පංචස්කන්ධයේ සමුදයයි පංචස්කන්ධයේ කය වේද කීම තුළින් රහත් භාවය තියා සෝවාන් වන්නේ කොහොමද කියලා ඇහුවොත් මේ ඇයට මාර ප්‍රශ්න පත්‍රයට උත්තර දෙනවා වගේ කියන්නේ නැතුව කියන්න පුළුවන් දේවල් කියලා හිතලා බලන්න. එකමටවත් හිතලා බලන්න. අපට ඕක විස්තර කරනවා නම් එක ආකාරයකින් නොඑක ආකාරවලින් විස්තර කරලා ඒකෙන් තත්ත්වයටපත් වෙන්නේ මෙලෙසින් මෙලෙසින් මෙලෙසින් කියලා. විඥාන සමුදයත් ඒ ආකාරයෙන් ලැබෙති. විඥාන ඇතිවීමේ සමුදය වශයෙන් බුදුරජාණන් වහන්සේ නාම රූප දෙක දක්වනවා. නමුත් ඒකත් අපේ තේරුම් ගත යුතු කරුණු රාශියක් තියෙනවා. එතකොටයි Tamanට අවබෝධ වන්නේ මේක තමයි සමුදය, මේක තමයි සමුදය කියලා. ඒ සමුදය දකින්නකොට පංචස්කන්ධ ධර්ම දුකක් වශයෙන්ම Tamanට තේරෙනවා නම් මේක තමයි දුක්ඛ සමුදය, මේක තමයි දුක්ඛ සමුදය කියලා Taman අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය උන්වහන්සේ ළඟයි තිබුණේ අප ළඟ නෙවෙයි. උන්වහන්සේගේ පුත්තෝල අවබෝධය ගැන අපට හිතේ සීලකින්වත් හිතන්න බෑ. මා කලින් දේශනාවේ මේ ඇයි ඉදිරිපත් කළා මතකයි. අපි මේ සතර සතිපට්ඨාන ධර්මයන් ගැන හරි අවබෝධයක් තියෙනවා. මෙහෙම මෙහෙම ලැබලා තියෙනවා මාර්ගඵල හරියටමයි දන්නවා කියලා හිතාන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දක්වා තිබෙන සූත්‍රේ නම නම් මට දැන් මතක දෙන්නේ නැහැ. හතර දිනක් හතර පැත්තෙන් ඉඳගෙන ඊටාම දක්ෂ වියත්ත කතික වික්ෂුන් වහන්සේලා. හතර සතිපට්ඨානයේ ගැනම ප්‍රශ්න අහනවා එක ප්‍රශ්නයක් දෙපාරක් අහන්නේ නැතුව. අවුරුදු 100ක් එක දිගට ප්‍රශ්න ඇසුවත් සතර සතිපට්ඨාන ධර්මයන් ගැන තියෙන මගේ දැනුම තවත් එහෙමම තියෙනවා තව ප්‍රශ්න අහන්න ඒ අයට වාස් නැහැ අවුරුදු 100 නැරිලත් යනවා අපි මොනවද මේ ධර්මයේ ගැන දන්නේ කියලා හිතලා බලන්න ධර්ම මානයක් ඇතිලා තියෙනවා නම් ওই දේශනා කටපාඩම් කරගෙන ඒවා දැනගෙන ඒ මානය සම්පූර්ණයෙන් අයින් කරගන්න ඒකේ තමගේ අයහපත සඳහා සිදුවන දෙයක්. අනුන්ගේ ධර්ම දේශනා තමන්ගේ ඒවා කියලා හිතන්නට එපා. අනුන්ගේ අවබෝධ තමන්ගේ අවබෝධ කියලා හිතන්නටත් එපා. ධර්ම මානය සම්පූර්ණයෙන් වැරදි දෙයක්. ඒක නිසා ධර්මයේ පවා අපි ඒක ග්‍රහණය කළ යුතු ධර්මයක් නෙවෙයි. ග්‍රහණය කළ යුතු එකක් නෙවෙයි. ඒ නිසා මේ කරුණු පිළිබඳව සමාධියේ ප්‍රත්‍යාවෙන් අවබෝධයක් කර ඇති කරගත්තොත් පංචස්කන්ධයේ සම්දේ තමාට පැහැදිලිව තේරෙනවා. ඒ පැහැදිලිව තේරෙනකොටම අවබෝධ වෙනවා මේ හේතුන් නිසා මේක හට ගන්නවා. ඒක නිසා හේතුන් නැති වෙනකොට නැති වෙනවා. හේතුන් නිසා හටගන්න මේ ධර්ම වලට මම කියන්නට මගේ කියන්නට මගේ ආත්මය කියලා ආරෝපණය කරන්නට පුළුවන්කමක් තිබෙනවද කියලා Tamanටම අවබෝධ වෙන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ නොකළා ඒ බව. උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් Tamanගේ හදවත තුළින් Tamanටම අවබෝධ වෙනවා. අන්න එලෙසින් ඒ පංචස්කන්ධයේ සම්බේ දැකිය යුතුවන්නේ. එහෙම නැතුව පොත්වල තියෙන කරුණු දේශනාවල තියෙන කරුණු කටපාඩම් කරගෙන මතක තබා ගැනීම තමයි සම්බේ දැක්වා කියලා පැවැටෙන්නට එපා. ඉදිරියේදී හැම එකකදී ඒ විදිහට කටයුතු කරන්න. එතකොට තමයි තමන් දියුණුවට පත්වන පුද්ගලයෙක් වන්නේ. හානි භාගීය, විශේෂ භාගීය, කිති භාගීය, නිබ්බේද භාගීය කියලා පුද්ගලව බෙදන්නට පුළුවන් ඕනේ නම්. ඉන්න තත්ත්වයට වඩා පිළිහෙන තත්ත්වයට යන්නේ ඉතාමන සුදුසුයි. හානි භාගීය තත්ත්වයට යනවා. ඕවා ධානය ගැන කතා කරනකොට කියන දේවල්. ඒ වගේම තితి භාගය කියන්නේ එතනම තියෙනවා. එතනම සිටිනවා. ඒයින් එහාට කිසිම දියුණුවක් නැහැ. ඉන්න එතන එතනමයි. කොච්චර කාලයක් කියලා. එහෙමත් ඇති වැඩක් නැහැ. විශේෂ භාගය කියන්නේ තව තවත් එහාට දියුණු වීමේ තමාගේ ආධ්‍යාත්මික ගුණවගාවන් තමාගේ ආධ්‍යාත්මික ගුණවගාවන් ඉන්නේ ඉන්නේ වැඩෙන ආකාරය තමයි තේරෙන්නේ. ඒ වගේම නිබ්බේද භාගය කියන්නේ විනිවිද දක්නා ප්‍රඥාවකින් විනිවිද දකින නිර්වාණ ධාතු විනිවිද දැකලා අත්‍යක්ෂ කරන්න පුළුවන් සත්‍යය කියන එක. එතකොට තමයි මේ ධර්මයේ සාර්ථකයි කියලා කියන්නට පුළුවන්න්නේ. එතකොට ඊට පස්සේ කේමක සූත්‍රයේ දක්වන්නේ මේ පංචස්කන්ධයේ සම්දේ දකින්නටය. එතෙන් දිනවහන්සේ ප්‍රකාශ කරන දෙයින්ම මේක අනාත්ම වශයෙන් බලන්නේ කියන කරුණ. වෙන කිසිවක් නෙවෙයි. මා හිතන්නේ කේමක ස්වාමීන් වහන්සේ අනාගාමී සිටපු කෙනෙක් ඒකයි අර අනාගාමී කෙනෙක් පුළුවන්. මම වෙමි කියන හැඟීම තියෙනවා කියන ප්‍රකාශයේදී පතිලේ බව සූත්‍රයේ වටුව පුතල දක්වන්නේ නැහැ. ඊට පස්සේ දක්වන්නේ පංචස්කන්ධේ කය වය දකින්න. ඇතිවීම නැතිවීම දකින්න. බුදුරජාණන් වහන්සේත් ඒ බව දක්වලා තියෙනවා මේ දවස්තාවල. අත්‍යජිකේ සමාධි භාවනා ආසවණං කය සංවත්තති, පතමාජිකේ සමාධි භාවනා ආසවණං කය සංවත්තති. මේ ආශ්‍රව ධර්ම කාමාශ්‍රව භවශ්‍රව දිට්ඨාශ්‍රව විචාශ්‍රව ආදී ආශ්‍රව ධර්ම ශේක්‍රීම සඳහා සමාධි භාවනාව තියෙන කුමද්ද මහණෙනි මේ සම සමාධි භාවනාව. ඉදලිකේ බිකෝ පංච උපාදානස්කන්ධේ සුද්ධියක්ඛාන පස්සේ විහෙති මේ පංච උපාදානස්කන්ධේ ඇතිවීම නැතිවීම බලබලා බලබලා වාසය කරනවා. හිත හිතා ඉන්නවා කියන එක නෙවෙයි මේන් අදහස් කරන්නේ. කවුරුවත් කියන එක අසාගෙන සිටිනවා කියන එකත් නෙවෙයි මේන් අදහස් කරන්නේ. එහෙම කී කියා දෙන දේවල් අසහසා සිටින දේවල් අසහා සිටීම තුළින් කීම තුළින් පමණක් Tamanට නිවනක් ලැබෙන්නේ නැහැ. මෙයට අර කලින් දේශනා ආපු අයට ඇති දැන් මතක ඇති සම්නපච්චාන සූත්‍රයේ පටිච්චසමුප්පාද ධර්මයන් පිළිබඳ දේශනා ටිකක් ඉදිරිපත් කරනවා. ඒ දේශනා ඉදිරිපත් කිරීමේ මූලිකම කරුණේක ඒ දේශනාවේ පළවෙනි දේශනාවේ නෑ. එක්තරා ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ආමෘතේ මාස හතරදී ශේ අසානිත්‍ය දුක යනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කනානිත්‍ය දුක යනාත්මයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා අපේම භවනා පන්තිේ පාර දීලා ගියාට පස්සේ මාස 4ක් තිස්සේ ප්‍රකාශ කරා. මේ මිනිස්සු මම ළඟට ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේ තාන්නේ අපි මා උසස් මනසක් තියෙන අපිට එහෙම උසස් මනසක් නැහැ මේ අතේම උස්සලා පහත් කරලා තමයි කතා කරන්නේ. ඒක නිසා අපිට මේ හැමදෙරම හොඳයි. මම හිතුවා බොහොම හොඳයි. එහෙනම් එයාම දෙන්නම් එයාම කරගෙන යන්න. මම ඒකත් ප්‍රශ්නයක් නැහැ. මාස දෙක තුනකට විතර පස්සේ මටම දුක හිතුණා මේ මිනිස්සුගේ දුක නෙවෙයි කන පව් කියලා හිතුණා කරුණාව දුකක් නැති නෑ කවදාවත් මේ හදවත තුළ එතකොට මේ කරුණාවක් ඇතිලා මං ගිහිල්ලා ගියා මාස ගානක් තිස්සේ කරපු දේම තමයි අද මම මේ ඔයාලට කියන්නේ කියලා මේ තණ්හාමුදුරන්ගේ කතාවක මේකත් මේ කරුණු මේ තේරුම් ගත යුතු විශ්යයි කියන්නේ. තණ්හ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා සමග මහබිරික්මන් කිරීමට සහභාගී වූ ඇමති. එක දවසක උපන් සිද්ධාර්ථ කුමාරයා සමග එකවර උපන් වස්තු තියෙනවා. චන්නැමෙති කන්තවශ්‍යා ඒ වගේම යසෝදරා දේවීන් වහන්සේ ආදී ඒවා තියෙනවා මේකවල එක මොහොතේ තමයි පහළ වුනේ බෝධි සත්වය පහළ වෙන විට ඉතින් චන්නහාමුදුර මහණුණා පසු චන්න ඇමෙති මහණුණා පසු මාණින් යුතුව කටයුතු කළා මම එක තමයි මේ සිදුහත් කුමාරයා හැදුණු වෙලේ මම එක තමයි මහබිලි මං කළේ ඒ මාණේ පිටලා කිසි කෙනෙක් ගරුසල්කලි කිසි කෙනෙකුට ගරුසල්කලි දක්වන්නේ නමුත් බුදුහාමුදුරුවෝ කියන ධර්මයේ ඉතාමනවින් අවබෝධ කරගන්නවා දකින්නවා, අහනවා, අවබෝධ කරගන්නවා. බුදුහාමුදුරුවෝ බ්‍රහ්ම දන්දේ නියම කරන්න කිව්වනේ දෙන්නම් පාන අවස්ථාවේදී උට. ඒ කියන්නේ කවුරුත් කතා කරන්න එපා. ආනන්ද හාමුදුරුවෝ ප්‍රශ්නය විසෝ මොකක් මොකද දැන් අපි ඡන්නට කරන්නේ? ඡන්න ආශ්‍රම තුන මොකද අපි කරන්නේ? ආ බ්‍රහ්ම දන්දේ දාන්න. ඒ කියන්නේ කවුරුත් ඇහුවට උත්තර දෙන්න එපා කතා කරන්න එපා. ඉතින් බුදුහාමුදුරුවෝ පින්නම් පෑවා මෙයා ඉතින් හොඳටම මට්ටුණා කවුරුත් කතා කරන්නේ දෙන්න පුළුවන් ලොකුම දඬුවමක් තමයි කතා නොකර ඉන්නේ. අන්තිමේදී මට්ටේලා මට්ටේලා මට්ටේලා කරපියාගත දෙයක් නැතුව ඔය මහා පට්ඨාන වැනි ලෝකීය ඒකාදී හිටපු විශිෂ්ට ගණේ රහතන් වහන්සේලා අසුමා ශ්‍රාවකයන් වහන්සේලා වැනි අය ළඟට ගිහිල්ලා අහනවා කොහමද මාර්ගය නිවන් කියන්නේ මාර්ගයක් කියන්නේ ඇස අනිත්‍යයි කියලා හිතන ආයස්මතුන අනාත්මයි කියලා හිතන කන නාසය දිව ශරීරය මනස අනිත්‍යයි කියලා අනාත්මයි කියලා හිතන ආපෝ මම මේ ඔක්කොම දන්න අය වුණාට මම තම මාර්ගඵල ලැබලා නැහැ ඕක වෙලන්නේ තව හාමුදුර කෙනෙක් ආවට යනවා. රූපය අනිත්‍ය අනාත්මයි කියලා හිතන වේදනාව අනිත්‍ය අනාත්මයි සංඥාව සංඛාර විඥාන අනිත්‍ය අනාත්මයි කියලා හිතන ආයස්මතනේ. ආපෝ මං ඒව හොඳට දන්න කරුණුයි වැඩක් නෑ. තව තැනකට යනවා. තවත් හාමුදුර කෙනෙක් ලිස්ට් එක මහාමුදුරුවන්ගේ නම් මතක නෑ මට. එයා කියනවා දක්ඛායතනයන්ද රූපායතනයන්ද සද්ධායතනේ ගන්ධායතනේ රසායතනේ පොට්ටබ්බායතනේ ධම්මායතනේ ඒ වගේ ආයතන. චක්කසෝත ගහන ජීවා කාය මනෝ සම්පස්සායතන හයහ බාහිර ආයතන. මේවා අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් ආකෝ මේවා මම හොඳට දන්න කරුණු. වැදගත්. තව කෙනෙක් ආවට. ඒවනම් ධාතු හය බලන්නකෝ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, විඥාන විඥාන ධාතු ආදී. ඉතින් එම් බල අපෝ ඒවා අපුන්දට දන්නවනේ. ඒවෙන් වැඩක් නෑ. අන්තිමේ තමයි මේ ආනන්ද හඳුරන් ගාවට ගිහිල්ලා මේ ඔක්කොම කතා කිව්වේ ආනන්ද හඳුරු ඉතාම ව්‍යක්ත පඬිත භෞෂ්‍යත කෙනෙක් නිසා මොකට මම මොන වගේවත් මොහොත් හිතන්නේ මෙහෙමයි කියලා මේක මට කියන්නේ තෝමයි කියලා ඔබට අපි මේ කච්චායන හාමුදුරන්ට කියපු සෝත්‍යයක් තියෙනවා ඒක එහෙනම් කියන්න මට අවශ්‍යකාමී තිබුණේ කෙනෙක් කියන දේවල් අනිත්‍ය අනිත්‍ය අනාත්මයි කියලා අසාගෙන හිටියට Tamange අවබෝධයක් නෙවෙයි ඒක කෙනෙක් කරන ධර්මදේශනාවක් අසාවෙන විදියට ඒක තමන්ගේ අවබෝධයක් නෙවෙයි. තමන්ගේ අවබෝධයෙන් ඇති කරගත යුතුයි. ඒ චන්ද චන්නහම්දුර රහත්තුනේ කච්චාන සූත්‍රය අවසානයේදී තමයි. ඒ අනුව පිළිපැදීම තුනේ. එතකොට ඒ ආකාරයෙන් අපි කටයුතු කරන්න ඕනේ මේ පංචස්කන්ධයේ අනිත්‍ය අනාත්ම නිර්ණය. කලින් දැකීම සඳහා අර සමුදේ දකින්නට පුළුවන් වෙන්න හේතු වෙනවා අපකාර වෙනවා සමුදේ දකින්නකොට සමුදේ නිසා මේවා ඇති වෙනවා නම් සමුදේ නැති වෙනකොට නැති වෙනවා කියලා පැහැදිලි වශයෙන් පේනවා ඒ වගේම ඊට අමතරව මේ වගේ ඇතිවීම නැතිවීම දැක දැකා ඉන්න රූපේ ඇති වෙන විට ඇති වෙන බව දකිනවා නැති වෙන විට නැති වෙන බව දකිනවා වේදනා ඇති වෙන විට ඇති වෙන බව දකිනවා නැති වෙන විට නැති වෙන බව දකිනවා සංඥා සංඛාර විඥාන ආදී ශේෂ ස්කන්ධ ධර්මයන් ඒ ඇති වෙන අවස්ථාවලදී මෙන්න මේක ඇති වුණා නැති වෙනකොටම නැති වුණා කියලා දකිනවා. එතකොට ඇතිවීම නැතිවීම දකිනවා කියන්නේ. ඇති වෙනවා නැති වෙනවා අනිත් ඒක නම්මයි කියලා හිතන එක නෙවෙයි සංඥාවක් කලවන එක නෙවෙයි අවශ්‍ය වන්නේ. ඒකට ඒ සඳහා සමාධියක් අවශ්‍යයි. සමාධිය නැත්තම් ඇත්ත වශයෙන්ම මේ தත්ත්වය හරියට දකින්නද බෑ. ඉතින් රූපයේ අනිත්‍ය දකින්නට පුළුවන් කියන්නේ ඊයටම තත්ත්වවලට ගියොත් එහෙම රූපයේ බිඳෙන ශබ්ද පවා අපි කනට අහන්නට පුළුවන්. ඒ රූප බිඳෙන වේගය කියන්නට බෑ. ඒ තරම් අති වේගයකින් බිනිබිදී යනවා බිනිබිදී යන බිනිබිදී යන රූපය බිදී යාමේදී ඇති වෙන ශබ්දේ පවා කනට එනවා. ඊවි කනට එනවා. එතකොට මේවා නිශ්චයයි කියලා කවදාවත් එනි පුජ්ජලෙක් ගන්න නැහැ. මේවා ආත්මයි කියලා කවදාවත් එනි පුජ්ජලෙක් ගන්නෙ නැහැ ඒ කරුණෝ. ඔකට දැන් තියෙන රූප ඔක්කොම නැති නැති ගිහිල්ලා ඊළඟ මොහොතේ අලුත් අලුත් රූප ඇති ඇති යනකොට මේක කොහෙද නිත්‍ය භාවයක්. මේක කොහෙද ආත්ම භාවයක් කියලා සමාන්ට වැටෙනවා. වේදනාවක් ඇති වෙනකොට නැති වෙන ආකාරයක් නැති වෙනකොට නැති වෙන ආකාරයක් දකින්න වේදනාව දෙස බලන ඉන්නකොට වේදනාව වැඩි වීමත් අනිත්‍ය ධර්මයක් අඩු වීමත් අනිත්‍ය ධර්මයක් වේදනාව දෙසම බලන සිටින දේ වශයෙන් විලාම වෙනස් වෙන ආකාරය දකින්නට පුළුවන් ඇති වෙන එක දකින්න පුළුවන් නැති වෙන එක දකින්න පුළුවන් සංඥා සංකාර විඥාන කියන සෙසුවා ඒ ස්කන්ධ ධර්මයන්ගේ தත්ත්වයට ඒ ආකාරයෙන්ම තමයි දසිත වෙනවා එහෙම පත්‍යස් වශයෙන් අවබෝධ කරන විට දකින විට තමයි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට ඒ ක්‍රියාදාමයේ පාස්වන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ විදිහට ඒ ආශ්‍රධර්මය සියල්ලම ශේක්‍රීම සඳහා ඒ කියන්නේ ඉහළම රහත් භාවය ලැබීම දක්වා පංචස්කන්ධය ඇදීම නැතිවීම දකින කයින්නට ඒ කියලා ප්‍රකාශ කරන්නේ නැහැ. ඒක කරන්නට පුළුවන් නිසා මේ කියන්නේ. මේසා ඒ තමන්ගේ අඩුපාඩු තියෙනවා සකසා ගන්න. සංඥාවලට වැටෙන්න දෙපා. තමන්ගේ අවබෝධයෙන්ම යම් යම් කරුණු අවබෝධ කරගන්න බලන එක තාම හොඳයි. තමන්ගේ தත්ත්වය තමන් තේරුම් ගත යුතුයි. මගේ தත්ත්වය මම තේරුම් ගන්නවා වගේ මේ අයගේ தත්ත්වය මේ අය තේරුම් ගත යුතුයි. පොඩි ළමයෙක් කිව්වත් ඒකට හිස නමලා ඒක හරි එකක් නම් පිළිගන්නට තරම් නියතමානී විය යුතුයි. ආඩම්බර මානෙ ඒවා තියාගෙන වැඩක් නැහැ. ඒවා අරුපාලුකම් ඒවා සකසා ගන්නට වෙනවා. කවුරු හරි කමන්නේ දරුවොත් හම්දෝ කියන්නේ ප්‍රඥාමය වගතෙන්පත් අම්ප්‍රසාවකෝ. අර අවුරුදු වලක සාමාන්‍ය කෙනෙක් සිවුර ටිකක් ඇද වෙලා ඉඳලා පන්තරෝ ගෑනුන්ට සිවුර වහන්සේගේ ඇදයි. මොකද පරිමණ්ඩලම් කියලා තියෙනවා මේ සිවුර වන්දිනකට එක ගානට ඒ වටේටම තියෙන්න ඕනේ. ඊට දැන් කාලේ එහෙම අඳින්නේ නැහැ. අපි ආරණ්‍ය ඉන්නකොට නම් නැන්දයි. එතකොට ඒ හාමුදුර වෙලම සිවුර හදාගෙන දැන් කොහොමද ඇවැත්නි බොහොම හොඳයි කියලා වුණා. ඒ ශරීර හාමුදුර එහෙම. ඒ වගේ අපි පුළුවන් තරම් නිහතමානී වන්නට ඕන. යහපත් අවවාදයක් කවුරුත් දුන්නත් පොඩි ළමයෙක් දුන්නත් කමන්නේ ඒක අපි පිළිගන්නට ඕන. ධර්ම මාර්ගයේ ගමන් කරනකොට සමාගයේම ප්‍රත්‍යක්ෂ අත්දැකීම් තුළින් අවබෝධ තුළින් ධර්ම කරුණු දකින්නට පුළුවන් නම් ඒක ඉතාමත්ම හොඳයි. ඉතින් මේක හැමදෙනාටම සමංගයේම අවබෝධය තුළින් සියල්ල දකින්නට බැරි බව දන්නවා මම. ඒ පෞද්ගලික අනුතුනේ දක් ඉන්දරා අපි භාවනා උපදෙස් දුන්නා කොච්චර දිනකට දීලා ඇද්ද? මට අවශ්‍ය ප්‍රඥාව මම මම බලාපොරොත්තු වන ප්‍රඥාවේ 125ක්වත් තියෙන එකම කෙනෙක්වත් මට හම්බෙලා නැහැ. මේ මුළු කාල පරිච්ඡේදය තුළ. ඒ කියන්නේ බලාපොරොත්තු වෙන්නේ මම ඒ අයගෙන් බලාපොරොත්තු වෙන්නේ මහා ඉහළ ප්‍රස්තාව. අපි බලාපොරොත්තු වෙන මට්ටමක් තියෙනවා. ඒ මට්ටමේ ශේත 25ක් තියෙන විදිහට මාර්ගඵල ලැබුපය පවා ඉන්නවා මේ අදසස්. නමුත් ප්‍රශ්නාව නෑ. ඒ තරම් මට්ටමට. ඒ නිසා තමන්ගේ ප්‍රඥාව ඉතාම ගැඹුරු නම් මේ කවුරු ගැඹුරෙන් දකින්නට පුළුවන්. ප්‍රඥාව මදරන් සුළු වශයෙන් ඒක දකින්නට පුළුවන්. ඒ ප්‍රඥාව මදායට දකින්නට බැරි අයට කරන්නට තියෙන්නේ අවවාද අනුශාසනා උපදෙස් පිළිපැදගෙන කටයුතු කරන එක. Tamanට මේ කරුණ හොයාගන්නට බෑ, දකින්නට බෑ. අපිට කිසි කෙනෙකුගේ භාවනාව පිළිබඳ වචන මාත්‍රක උපකාරයක් ලැබිලා නැහැ. මෙයා මේ කතා කරන්නේ ඔබ වහන්සේ උපදෙස් දෙන්නේ කොහොමද අපිට උපදෙස් දෙන්න බැරිද කියලා මොනවද දැනගෙනද කියලා මට හිතෙනවා. එතකොට ඒක නිසා මේ අය කල්පනා කරන්නට ඕන තමන්ගේ අවබෝධයෙන් දකින්නට බැරි නම් යම් යම් කරුණු සුදුසු කෙනෙකුෙන් අවවාද අනුශාසනා ගන්න පොඩි ළමෙක් හරි කමන්නේ තමන්ට වැඩි යම් දැනුමක් තියෙනවා නම් ඒ දැනුමෙන් පොදිනක් ගන්න අවදාන ශාස්ත්‍රණ පිළිපදි. ඉතින් මේ අයගේ ප්‍රශ්නාව දිනු ආශිර්වාද නම් මෙතන මේ සූත්‍රයේ අනුව ටිකක් කල්පනා කරලා බලන්න. මේකෙන් කොහොමද මම සෝවන් වන්නේ? මේකෙන් මේ අනුව පිළිපැදීමෙන් කොහොමද මම සකදාගාමී මාර්ගඵලය ලබන්නේ? අනාගාමී සහත් ගැන කතා කරන්න යන්න හොඳ නෑ. ඒවා ඉතින් මේ විශ්ව වෙනව නිසා. මේකෙන් මේ අනුභව පිළිපැදලා මම කොහොමද කියලා ප්‍රායෝගික වශයෙන් අත්දකින්නේ. අපි අර බාහ්‍ය දාරු චීයට කරපු සෝත්‍යය තියෙන එක ඒක හොයාගන්න බැලුවා බැලුවා බැලුවා කොහෙවත් නෑ. දික්කේ දිත්තමත් සම්බයස්සති කියලා ආදි වශයෙන් දැකුලේ දැකීම මාත්‍රෙන් ඇසබුලේ ඇසීම මාත්‍රෙන් බලනවා. එහෙම බලනකොට ඒකේ මේ පාඩේ කියන්නට පුළුවන් විධාන දෙකක් යන්නේ නැහැ. බුදුහාමුදුර ප්‍රකාශ කරපා. ඒක අහගෙන ඉන්නකොටම rahat වුණානේ. බාහිර දාරුචි. ඉතින් අපි ඒක කල්පනා කරා මෙයාට කොහොමද මේ මාර්ගඵල මේක ඇසීම තුළින් ලැබෙන්නේ කියලා. ඒ කරුණ තමයි ඒ කාලේදී අපි දේශනා කළේ. ඒ දේශනාව තුළදී. නමුත් ඒක හොයාගන්නේ නැහැ. ඒ වෙලෙදි විශ්වාස කවදාවත් අපි මුලින් පිට වෙන්නේ නැහැ. එතකොට ඒ විදිහට තමන්ම දකින්න බලන්න ටිකක් හරි පුළුවන් මට්ටමට. එතකොට තේරෙන්නේ ඒ ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන්. එහෙම වුණොත් තමයි හරි. එහෙම වුණොත් තමයි Tamanගේ ප්‍රඥාවක් වන්නේ. එහෙම වුණොත් තමයි Tamanට ධර්මයේ දැක්කා කියලා සතුටු වෙන්නට පුළුවන් වන්නේ. එහෙම වුණොත් තමයි Tamanට සැනසෙන්නට පුළුවන් වන්නේ අනුන්ගෙන් හොරාගත් දෙයක් නෙවෙයි මගේ හිතේ තියෙන්නේ. මම ප්‍රත්‍යස් වශයෙන් අත්දැකපු දෙයක් කියලා. එහෙම දකිනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනා හරහා තමාගේ අත්දැකීම් සැසඳෙනවා නම් පුදුම නිරාමස ප්‍රීතියක් ඇති ඒ වෙලාවේ. කියන්නට බැරි තරම් නිරාමස ප්‍රීතියක්. ඒක නිසා ඒ අනුව පිළිපදින්. ඒකට මේ දක්වා කරපු දේශනාවේ කෙටි අනුශාසනා කෙටි සාරාංශය මෙන්න මේකයි. හේමක ස්වාමීන් වහන්සේ අසනේ කියලා සිටියේ ප්‍රශ්න අහන්නටයි උත්තර ගෙනියන්නටයි පණිවිඩකාර වික්ෂුන් වහන්සේ නමක් යොදාගත්තේ 60 දිනක් මහතෙරුන් වහන්සේලා අසනීප තත්ත්වේ කොහොමද කොහොමද මේ පංචස්කන්ධ ධර්මයන් මම මගේ කියලා ගන්නවද නෑ මම ගන්න ඒනම් රහත් වෙලාද නෑ මම රහත් වෙලා නෑ නමුත් මේ පහේ මගේ තුල තියෙනවා මේවා මම වෙන්නේ කියන හැඟීම ඒ රූපේ තුලදී මම මම මම කියන හැඟීම තියෙන වේදනා සංඥා ආදී සසුස්කන්ධ ධර්මයන් තුලදී මම වෙන්නේ අස්මිමානේ පවතී ඒකට පිළිතුරු වශයෙන් උන්වහන්සේ ප්‍රකාශ කළේ ඒ ගිහිල්ලා වික්ෂුන් වහන්සේලා වැඩි සිතෙන් වැඩම කරලා තමයි ප්‍රකාශ කළේ මලක උපමාවක්. මලේ සුවඳ තියෙන්නේ සෙතියල පාටේ නෙවෙයි, මුතු භාවයේ නෙවෙයි, කෙනියේ නෙවෙයි, ඒ ආදී වශයෙන්. නමුත් මලේ සුවඳක් තියෙනවා මලම ගත්තාම. ඒ වගේ පංචස්කන්ධ ධර්ම තුළම අස්මිමානයක් ඇතිවෙනවා. ඒ අස්මිමානයේ අනාගාමී කෙනෙකුගේ සිත තුළ තියෙන එක නැති කරන්නට නම් කළ යුතු ක්‍රියාදාන. අස්මිමානය නැති කරන්නට කළ යුතු ක්‍රියාමාර්ගය අනුගමනය කරන විට සෝවාන් වෙච්ච නැති කෙනෙකුට සෝවාන් වෙන්නට පුළුවන්. සකදාගාමී නැති වෙච්ච නැති කෙනෙකුට සකදාගාමී ඵලය ලබන්නට පුළුවන්. අනාගාමී පහත් ඵලය ලැබලා නැති කෙනෙකුට අනාගාමී වෙන්නට පුළුවන්. පහත් මාර්ග ඵලය ලැබලා නැති කෙනෙකුට පහත් වෙන්නට පුළුවන්. එකම ක්‍රියාදාමය තුලින්. ඒ අයගේ දැනුම් සම්භාරයන්ගේ අවබෝධයන්ගේ ගැඹුරු භාවයන්, පළල් භාවයන්, විසුළු භාවයන් වෙනස් වෙනවා. එතකොට එහිදී මේ පංචස්කන්ධයේ සම්බේ දකින්න කියලායි කිව්වේ. සමුදේ තමාම අත්දකින්න බලන්න. එතකොට මේ සමුදේ නිසා හේතු නිසා කියන පඤ්ඤස්කන්ධ ධර්ම මම කියලා අපි ග්‍රහණය කරන්නේ කොයිතරම් මෝඩකමකින්ද? ඒවා හේතු නිසා හට ගන්නවා හේතු නැති නෝඩ නැති වෙනවා නේද? ඒවැ මම බවක් මගේ බවක් කොහෙ ඉතිරි වෙනවද? කොහොමද මමයි කියලා මගේ කියලා ගන්නේම ගන්නවා නම් කොච්චර මෝඩකමක්ද කියලා තමන්ගේ මෝඩකම තමන්ට මේ දක්වාම ග්‍රහණය කළා. ඒක නිසා තමන්ගේ මෝඩකම තමන්ටම තේරෙන්නේ. ඒ මෝඩකම තේරෙන්නේ ප්‍රඥාව තුළින්. ඊට පස්සේ ඒව අවබෝධ වුණාට පස්සේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලබලා වාසය කරන. එසේ ඇතිවීම නැතිවීම බලබලා වාසය කරන්නට බෑ. සමාධියක් හිත තුළ දියුණු වෙලා නැත්නම් සමාන්ත සිතකින් දැකිය යුතු ධර්ම අසමාහිතෝ විචිත්තෝ විසිරෙන සිතකින් කවදාවත් දකින්නට පුළුවන් දේවල් නෙවෙයි. ඒක නිසා බුදුහාමුදුර සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යතහ භූතම් පජානාති කියලා දැක්වේ. සමාහිත සිතක් ඇති භික්ෂුවයි නැත්නම් යෝගාවචරයෙකුයි ඇත්ත ඇති සිතින් දකින්නේ මේ ඇති වෙන එක නැති වෙන එකක් නැත්තම්. ඒ ඇත්ත ඇති සිතේම දකින්න විට ඒ තුළින් අනිත්‍ය දර්ශනය දකින්නත් පුළුවන්. අනිත්‍යයට යාම නිසාම මේවා නිරුද්ධ වී යනවා කියලා නිරෝධ දර්ශනය දකින්නට පුළුවන්. අනිත්‍යයට ගිය නිරෝධයට පත්වන මේ ධර්ම තුල ආත්ම වශයෙන් ගන්නට කිසිවක් ශේෂ නොවන බව දක්මින් ශූන්‍යත්වයට සිතපත් කරගනිමින් ශූන්‍ය බව දකින්නට පුළුවන්. මේ අය විවිධායගේ දේශනා අහන අය ගිය හැකි විවිධ පන්ති වලට යන අය ගිය හැකි සමහර පඬිත වශයෙන් සැලකෙන ප්‍රසිද්ධියට පත් වූ ස්වාමීන් වහන්සේලා මේ ශූන්‍යතාවය කියලා එකක් බුදුහාමුදුරේ දේශනා කළා නැහැ කියලා මහා ප්‍රසිද්ධිය කියනවා. ධනමාර්ගය තුළින් ඒ වාට රැවටෙන්නට එපා. බුදුරජාණන් වහන්සේ ශූන්‍යයන් වශයෙන් දැකිය යුතු ආකාරය රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ බණ්ඩතෝ සම්දතෝ අගතෝ ආබද්ධතෝ පලකුතෝ පලකුතෝ ශුඤ්ඤතෝ සම්නුපස්ස ශූන්‍ය වශයෙන් දකින්නදී කියලා ලක්ුණා චෝලසඤ්ඤ සූත්‍රයේදී ඒ ශූන්‍ය වශයෙන් දැකීම පිළිබඳ රූපාවච ධානකෝ රහත් මාලේ ලැබෙන ආකාර දක්වනවා ආරායන වර්ගයේ ශුන්‍යතෝ ලෝකං අවික්කස්සෝ මොග්ගරඤ්ජ සදාතතෝ කියලා ශූන්‍ය වශයෙන් මේ ලෝකේ දකින්නට කියලා ප්‍රකාශ කරලා වදාරලා තියෙනවා. පටිසම්භිදා මග්ගපාළියේ ශූන්‍යතාව වර්ග 50කටකට වැඩි දක්වලා තියෙනවා. ඒ වගේම තව ශූන්‍යතාවය ගැන දැක්වෙන තැන් රාශියක් තියෙනවා. අනිමිත්ත විමෝක්ෂ, ශුන්‍යත විමෝක්ෂ, අපනිත විමෝක්ෂ කියලා විමෝක්ෂ තුනක් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා ශුන්‍යත විමෝක්ෂය කියලා. ඊළඟට පිණ්ඩපාත පාර්ශ්වදි සූත්‍රයේ දක්වනවා මේ ශුන්්‍යත විහරණේ මහා බ්‍රහ්ම මේ මහා පුරුෂ විහරණයක් කියලා. ඉතින් මේ කර්ම කිසිවක් නොදැන ඒ කියන අය ඒ කර්ම මේ අය ඇසුවාට පස්සේ සමහර විට තමා රැවටෙන්නට පුළුවන් තමන් මේවා දන්නේ නැති නිසා. නිසා ඒ ශූන්‍ය වශයෙන් දකින්නට පුළුවන් පංචස්කන්ධය අනිත්‍ය සානිරෝධය දක්න විට එහිදී මේවා අනාත්ම වශයෙන් දකින්නට පුළුවන් ඒවා ප්‍රත්‍යක්ෂ ආකාරයෙන් අනිත්‍ය අනාත්ම සෝම්‍ය දර්ශන වශයෙන් දැකීම තුළින් කෙනෙකුට පහසෙන් නිවනට සිතපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ විදිහට කටයුතු කරන්නේ කටයුතු කිරීම තුළින් මේ ඇතත් මේ ජීවිතයේදී කෙසේ වෙතත් කවර භවයකදී හෝ කවර බුද්ධ ශාසනයකදී හෝ නිවන් සුව ලබා ගැනීමට හේතු වෙනවා ඇති. මේ ජීවිතයේදී නිවන් ලබා ගන්න පුළුවන් අය සිටිනවා ඒ අයට පුළුවන් මේ ජීවිතයේදී නිවන් ලබන්නට මේ ඇදී ජීවිතයේදී නිවන් ලබන්නට බැරි අය සිටිනවා ඒ අයට රමදා පොහොය දවසේ නිවන් ලැබීම සඳහා ඒක පාරමී කුසලයක් වෙනවා ශ්‍රේම වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව අප නිම කරනවා පැයක දේශනාවක් ඉදිරිපත් කළ නිසා එහෙමනම් දෙවියන්ට පින් දෙන්න ආකාශත්තා කියන පාටික ආකාශත්තාද මුම්මස්සහ දේවානාගාමයි දිකා පුඤ්ඤන්තමනෝදිත්වා චනන්දප්පන් ශාසනං ආකාශත්තාදී බුම්මඨා දේවානාගා මහිද්දකා පුඤ්ඤන්තමනි මොදිස්වා චන්දක්ඛන් දේශනම් ආකාශත්තාදී බුම්මඨා දේවානාගා මහිද්දකා පුඤ්ඤන්තමනි මොදිස්වා චන්දක්ඛන් මං සදා ප්‍රාර්ථනා කරමි ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයවන් හෝතෝ සම්බ දුක්ඛා පංචතු මේ කපසසති මේ තබ්බමසෝ ප්‍රතිවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්‍නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිජ්ජතෝ සුපත්තේ වනාති